අද දවසේත් අපි බ්‍රහස්පතින්දා දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් ඔබ වෙනුවෙන් ගෙනෙන සජීවී දහම් ගැටලු කතිකාවත මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. එසේනම් අද දවසේ පටිනිස්සග්ගානුපස්සනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමින් අපි මේ සජීවී කතිකාවතට ආරම්භයක් ලබා ගනිමු. සම්මා සම්බුත් සරණයි සුපින්වත් හැම දිනාටම අද දවසේ අපි විදර්ශනාවල් ගැන කතා කරන සති කීපයේ අවසාන සතිය අනුපස්සනා සතිය හත් වෙනි අනුපස්සනාව තමයි පටිනිස්සග්ගානුපස්සනාව කියලා කියන්නේ. පටිනිස්සග්ගානුපස්සනාවේදී අපි සාකච්ඡා කරන්නේ යම්කිසි කුසල කර්මයක් සහ අකුසල කර්මයක්. වර්ධනය වෙනකොට අපේ තිබිය යුතු අපේ ඇති වෙන මානසික තත්ත්වයක් පිළිබඳව. ඉතින් මේක අපිට විග්‍රහ කරගන්න අපහසුකම් තියෙනවා. උදාහරණයක් විදිහට තරහ ගියාම මෛත්‍රිය කියන එක ඇති වෙලා අපේ සිත නිවිලා තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. නොතියෙන්නත් පුළුවන්. තරහ ගියාම මෛත්‍රිය සිත ඇති වෙලා අපේ හිත නිවිච්ච අවස්ථාවක් තියෙනවා නම් ඒ තැනත්තාට ඒක ඒක ඒක වෙලා තියෙනවන මොන හරි කාරණාවක් උඩ මේක සිද්ධ වෙනවා කියලා පැහැදිලි කරලා දෙන්න ලේසියි. පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් ඊටත් වැඩිය පහසු තැනක් තියෙනවා අපි හිතමුකෝ පොඩි කාලේ අපි සතු මැරුවා කියලා. කවදා හරි දවසක කාරණාව දැනගෙන හොඳට කාරණාව දැනගෙන සත්තු මරණ එක නැවතුවා කියලා හිතන්න. දැන් සතෙක් මරන්නම අවස්ථාවක් එනවා. ඒ මරන්නම එන අවස්ථාවේදී මට දැනෙනවා මේක මේ සතා නොමරා සිටිය යුතුයි කියලා. ඒතර ඒක දැන් මම අත්විඳලා තියෙනවා. දැන් මම ඒක කියනකොට හොඳට තේරෙනවා. ඇයි? ඒ වගේ අත්දැකීම් ගොඩක් අය දෙනවා. චූටි කාලේ දන්නේ නැතුව මරුවා. කවදා හරි දවසක සත්තු මරණ එකේ රද්ද දැනගත්තා නම් සත්තු නොමරා සිටිය යුතුයි කියන සිතුවිල්ල මට ඇති වෙලා තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මේ ධර්මාර්ගයේ අපි තාම නොලබපු අත්දැකීම් තියෙන සමහර කුසලයන් ගැන. උදාහරණයක් ditthi visuddhiයේදී ඇති වෙන මානසික තත්ත්වය ගැන සමහර විට කෙනෙක් දන්නේ නැහැ. හැබැයි කෙනෙක් දන්නවා. උද්‍යව්‍ය ඥානයේදී ඇති වෙන මානසික තත්ත්වය. ඒ හැම කුසලයකදීම යම් අකුසලයක් යටපත් වෙනවා. හරියට මේක එළිය වැටෙනකොට අඳුර මේ අයින් වෙනවා වගේ. දැන් ඔය සත්තු මරණ ඒවා හොරකම් කරන ඒවා ditthi visuddhi ඔය වගේ දේවලුත් එක්ක හැම එකක්ම දැන් මෛත්‍රියෙන් තරහ යටපත් වෙනවා අසුබයෙන් සුබ හැඟීම යටපත් වෙනවා එහෙම එහෙම යටපත් වෙනවා දැන් අපි ඒවා අත්දකලා තියෙන මේවා ගැන අපි කතා කරන්න අපිට අපි දන්නවා යම් කිසි කෙනෙක් පංච පාදානස්කන්ධය අත්දකින මට්ටමට ගිහිල්ලා ඒ කියන්නේ භාවනාවෙන් සිත වර්ධනය කරගෙන පංච පාදානස්කන්ධය ගැන දන්න රූපය රූපය විදිහට වේදනාව වේදනාව විදිහට Tamanට දැනෙන මට්ටමකට ඇවිල්ලා අන්න ඒකේ ඇත්ත తত্ত্বය දැනගෙන අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය දැනගෙන පංච උපාදානස්කන්ධයේ ආත්මීය වශයෙන් දැනෙනව වෙනුවට අනාත්ම වශයෙන් දැනෙනවා දැනෙද්දී එයාට එයාට පිරික්සෙනවා නම් හරි මේකෙන් මේක යටපත් වුණා මේකෙන් මේක යටපත් වුණා මේකෙන් මේක යටපත් වෙනවා මේකෙන් මේක යටපත් විය යුතුයි කියලා ඒක දැනීම කෙරෙනවා නම් මේක වෙනුවට මේක පාවිච්චි කරනවා කියලා පිරික්සමින් පිරික්සමින් කෙරෙනවා නම් හරිද අන්න ඒ ගාන්තාපුවා කියන පටිනිස්සග්ගාන පස්සනාව මට්ටමන තමන්ගේ සිත වර්ධනය කරලා කියලා 44 වන සතිය ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පටිනිස්සග්ගානුපස්සනාව ඇසුරෙන් අද දවසේ අපි ඔබට පැන නැගී තිබුණු ගැටලු පිළිබඳවයි කතා කරන්නේ. එසේනම් අද දවසේ බදුල්ල ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අසන්නයක් විසින් අපට පැනයක් යොමු කර තිබෙනවා. පටිනිස්සග්ගානුපස්සනාව වර්ධනය කිරීමට කල යුත්තේ කුමක්ද? දේශනාව පැහැදිලි වුණත් කල යුතු දේ පැහැදිලි වූයේ නැත. සමාවී නැවත පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ කියා අපෙන් විමසා තිබෙනවා. මම බොහොම කලාතුරකින් හම්බෙන ප්‍රශ්නයක් කියන්නේ නැහැ. හිතට දැනුණත් ඒවා කියන්නේ නැහැ. අපි ප්‍රශ්නේ තෝරගද්දිත් ඒකමයි ওই ප්‍රශ්නේ තෝරගත්තෙත් මේ මම කියන්නේ දැන් ඉදිරියේදී ප්‍රත්‍යක්ෂවට සහන තව සති දෙකකින් නිමාවටපත් වෙනවා. ඒත් මේ පිළිබඳව තියෙන ප්‍රශ්න කතා කරන්න අපිට අවස්ථාව ඕන තරම් තියෙන හැම රාශියක දවසකම මේ විදිහට පොදු ප්‍රශ්න කතා කරද්දී මේවා කියන්න නොකිය ඉන්න එපා. තියෙන ගැටලු ඉදිරිපත් කිරීමෙන්මයි ඇත්තටම යම් තත්යකට යන්න පුළුවන්. පටිනිස්සග්ගාන පස්සනා තත්ත්වයටපත් වෙන්න කුසලයේ අකුසලයේ පිළිබඳ හොඳ දැනීමක් තියෙන්න ඕන පළවෙනියෙන්ම. ඇයි යටපත් වෙන්නේ මොකක්ද? ඉස්මතු වෙන්නේ මොකක්ද? යටපත් වෙන්නේ මොකක්ද? ඉස්මතු වෙන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. එතකොට ඒ පිළිබඳ අධ්‍යයනයක් කරන්න ඕන. ඒ අධ්‍යයනය කළා මදි තමන්ගේ තුලින් ඒ දැන් අකුසල් අඳුර ගන්න අමාරු වුණාට කුසල් අඳුර ගන්න අපිට කුසල් ඉපදිලා නැත්නම් ඒක තමන්ගේ හිතෙන් උපදින එක ඒ කුසල් ඉපදින දවසේනේ අඳුනා ගන්න වෙන්නේ. නමුත් හැබැයි එක සැරයක් හරි ඉපදුණා. හැබැයි අකුසල් ටික අඳුර ගන්න පුළුවන් හොඳට. මේ තමයි ඊර්ෂ්‍යාව, මේ තමයි ක්‍රෝධය, මේ තමයි වෛරය, මේ තමයි මාන්නය කියලා. මේ අකුසලය නැගෙන වෙලාවෙම අඳුනා ගන්න පුළුවන් ගානට හිත ගන්න ඕනේ. ඒක තමයි අමාරුම වැඩේ. සමහර අය කියනවා හඳුරන්නේ මට තරහා යනවා මේ සෝඩා බෝතලේ කඩුවා වගේ තමයි. තරහා ගිල ටිකක් වෙලා ගියාට පස්සේ නැතිනම් මම සම්පූර්ණයෙන් නිවෙන මගලා වෛරයක් නැහැ කියලා. සෝඩා බෝතලේ කඩන වෙලාව ඇති කවිඳු මහත්මයා තමන්ගේ කවදාද සංසාර ජීවිතේ තමන්ගේ අම්මා තාත්තා මරලා දාන්න. මේ මේ නිකමට හිතන්න දැන් අපිම හිතන්න එක දිගට අපිට දැන් තරහ යන කෙනෙක් කියලා හිතන්නකෝ. එක දිගට තරහ යන ඒවා 5 6ක් 7ක් 8ක් හැම පැත්තෙම වුණා. 10 දෙනෙක් විතර කියලා සංවිධානාත්මක තරහ ගැස්සුවොත් සමහර විට මොනවා වෙයිද දන්නේ ඒ තරමටම මේකේ භයානකම තියෙනවා. ඉතින් මේ අන්න එහෙම මේක ගැන අකුසල් ටික අඳුර ගන්න ඕනේ. කුසල් ටික පිළිබඳ අනුමාන ඥානයක් ඇති කර ගන්න ඕනේ මේ අකුසලයට මේ කුසලයේ මේ අකුසලයට මේ කුසලයේ කියලා. ඒ කරලා අපි චිත්ත විසුද්ධිය දක්වා හිත වර්ධනය කරලා පංච උපාදානස්කන්ධය අත්දකින්න ගානට පංච උපාදාන ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ඒ ගැලීම් අත්දකින්න ගානට තමන්ගේ සිත ඒ ඒ ගැලීම් තුල නවත්වා ගන්නට පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. එහෙම නවත්වා ගන්න පුළුවන් හැකියාව ඇති කරගත්තට පස්සේ අන්න ඒ පංච උපාදානස්කන්ධයේ தත්වයට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිවෙල පැහැදිලි නෑ කියලා කියන්නේ පිළිවෙල ඇත්තම කියනනම් පිළිවෙල තමයි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා වේදන විසුද්ධි මේ යන විසුද්ධි ටික තමයි පිළිවෙල. අපි මුල ඉඳන්ම කතා කරපු ටිකම තමයි මේකේ පිළිවෙල. ඒ කියන්නේ භාවනාවක් විදිහට ඉදිරියට යන්න අර தත්ත්වයටපත් වෙන්න මූලික ප්‍රතිපත්තියත් එක්ක තියෙන වැඩපිළිවෙලම තමයි පිළිවෙල. ජීවිතයේ එක මොහොතක් ඇතේ අපිට යම් තැනක වරදින්නට. ඒ නිසා මේ කේන්තිය කියන දේ අපේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයෙන් අපි අයින් කරන්නට හැම වෙලේම උත්සාහ ගන්නට ඕනේ. ජීවිතේ බොහෝ දෙනාට වැරදින්නේ කේන්තිය නිසා. ඒ නිසා ඔබ අද හිතට ගන්න මේ ප්‍රතිවීක්ෂා වැඩසටහනින් අනතුරුව ඔබ දැන් ප්‍රතිවීක්ෂා වැඩසටහන ශ්‍රවණය කරනවා. ඉන්පස්සේ ඔබට එන සියලු ගැටලු වලට ඔබ කේන්ති නොගෙන ඊ타මත්ම දැහැමි විදිහට ඊ타මත් සංසුන් විදිහට ඔබේ ජීවිතය ගත කරන්නට ඔබ හුරු වන්න. අපි ඔබට නිරන්තරයෙන්ම නිවැරදි මඟ පෙන්වීමක් සිදු කරන්නේ ඒ නිසයි. ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන නිවැරදිම වෙනසක් උදෙසා යන නමින් අපි හඳුන්වන්නේ ඒ නිසයි අපි ස්වාමීන් වහන්සේ. අපි ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වන්නට කැමතියි. පටිනිස්සග්ගානුවට අදාළ මූලික වචන දෙකක් දේශනාව තුළ ඇසුණද එය පැහැදිලි වූයේ නැත. නැවත විස්තර කර දෙන්න. මහනුවර ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන මෑණියන් කෙනෙක් අපේ මුසල් තිබෙනවා. හරි මේ වටිනාම තැන එතන තමයි අපි කතා කරපු දෙයම තමයි. හරියට මේක කියන්න ඕනේ එකම සිද්ධියක දෙපැත්තක් වගේ වුණා. දැන් කලවර තියෙන කාමරයක් තියෙනවා. කලවර තියෙන කාමරයේ තියෙනකොට අපි මේකට එළියක් එළියක් ලයිට් එකක් දානවා කියලා හිතන්නකෝ. එතකොට මේ මේක සිද්ධි දෙකක් එකවර සිද්ධ වෙන හැටි අත්දකින්න පුළුවන් අපිට. එකම සිද්ධිය දෙආකාරයකින් අත්දකිනවා අපි. එකක් තමයි අඳුර නැති වෙනවා කියන එක. අනිත් එක තමයි එළිය ඇති වෙනවා කියන එක. නේද? ඒතට එළිය ඇතිවීම සහ අඳුර නැතිවීම. ඒ වගේමයි ඒ වගේමයි පරිත්‍යාග සහ පක්ඛන්දන කියලා වචන දෙකක් තියෙනවා. මේ දෙක මේක තමයි පටිනිස්සග්ගාන පස්ස පටිනිස්සග්ගාන පස්සනාව කියන එකේදී පටිනිස්සග්ග කියන වචනේ තමයි අනුපස්සනාව එන්නේ. මේ මේ දෙක තේරුම තමයි අත්හැරීම සහ වැද ගැනීම කියන එක. එකක් අතහැරෙනවා එකක් අල්ලගනවා. කරුවල අතහැරිලා එළිය වද්දගත්තා. මේ කාමරේ කරුවලට තිබුණා. කරුවල අතහැරුණා ආලෝකමත් වුණා. ඒ වගේ තරහ අතහැරුණා මෛත්‍රිය වර්ධනය වුණා. හරි. එතකොට මෛත්‍රියෙන් හිත පිරීමත් එක්ක තරහ කියන එක නැති වෙනවා. අසුබයෙන් හිත පිරීමත් එක්ක රාගාදී කෙලෙස් ධර්ම යට යනවා. එතකොට අනිත් නිත්‍ය අනිත්‍ය හැඟීමෙන් හිත වර්ධනය වෙනකොට නිත්‍ය හැඟීම නැත්නම් ඉතින් අනිත්‍ය හැඟීම හිත වර්ධනය වෙනවා දරුවෝ කෙරෙහි තියෙන බැඳීම් වලදී අම්මා කෙරෙහි තියෙන බැඳීම් වලදී අනිත්‍ය හැඟීමෙන් ඒ ඒ බැඳීම් අඩු වෙනවා නමුත් යම් විටක පංචපාදානස්කන්ධය පිළිබඳ තියෙන වැරදි අවබෝධය පංචපාදානස්කන්ධය පිළිබඳ ඇති වෙන හරි අවබෝධයෙන් හින්දා නැති වෙනවා උදාහරණයක් උදයව්ව ඥානය ඇතිවීම නැතිවීම හැම වෙලෙම වේදනාව කියන අපි මේ දැන් මේ දැන් කතා කරන්නත් පුළුවන් අපිට අපේ කයේ කොතනක හරි තැනක මේ හැම ශරණයකම වේදනාවක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එක සැරයකට එක සැරයකට එක තැනයි හරි විමසිල්ලෙන් අපි අත්හදා බැලුවොත් එහෙම තේ එකක් බොනකොට රසනේ දැනෙන වෙලාවට රස දැනෙන්නේ නැහැ රස දැනෙන වෙලාවට රස දැනෙන්නේ නැහැ හරිද අත්දකලා බලන්න හරිද ඒක නිකන් ඉන්නකොටත් අපිට අත්දකලා බලන්න පුළුවන් දෙයක් ඕන නම් ඉතින් ඒවා ඊටාම අර කුඩා ශරණවලදීම හිතකට ලං වෙන්න පුළුවන් මනුස්ස సంతානයකට ගෝචර වෙන්න පුළුවන් මට්ටමට මේ සම්පතිය අත්දකින්න පුළුවන්. එන්න ඒ අත්දැකීමේදී අර පංච පාදානස්කන්ධය පිළිබඳ වැරදි දැනීම අතහරිමින් නිවැරදි අවබෝධය මතුවලා ඒ පිළිබඳ තියෙන බැඳීම් අයින් වෙලා යනවා. අන්න ඒක අත්දැකීමකින් එක තමයි ඔය පටිච්චසග්ගාණු පස්සනාව කියන්නේ මෙයා මේක කරන්නේ දැනගෙන. විදර්ශකයාට දැන් හොඳට තේරෙනවා මෙන්න මේකෙන් මේක යටපත් කරලා යන මේකෙන් මේ මේකෙන් මේක තාම යටපත් උනේ නැහැ. හරිද? මේකෙන් මේක යටපත් ආම දැන් මේ මෙන්න මේක වෙනවා. ඒ දේ වෙනවද කියලා අපේ මේ පටිනිසග්ගානුපස්සනා මට්ටමට පත් වෙලා විතරක් නෙවෙයි කවුද මහත්තයා එහෙම තියා අපේ හුඟක් භාවනා කරන අය අසුභ භාවනා පය ගණන් කරනවා මෛත්‍රී භාවනා පය ගණන් කරනවා ඇත්තටම තමයි තරහ අඩු වෙනවද කියලා මේ පිරික්සලා බලනවද හුඟක් අය බලන්නේ ඒ කරන වෙලාවට හොඳයි නේද ඇවිල්ලා විනාඩි 5ක් යන ඉස්සෙල්ලා සමහර වෙලාවට ඔක්කොම ඉවරයි ඒ කියන්නේ මගේ මේක සාමාන්‍ය ජීවිතයේදී මේ පිරික්සීම කරන්නේ නැහැ. අදම ගානේ පන්සල් ටික රැක ගන්න පුළුවන්ද කියලා පිරික්සීම කරන්නේ නැහැ. බැරි නම් ඉක්මනට එතන ආයසරයක් හදන්න ඕන. එහෙමයි සවනස. අපි ඊළඟ ප්‍රශ්නය මෙතන යමුමු. මේවැනි උසස් මානසික තත්වයකට පැමිණීමට ජීවිතයේ නොහැකි වේදයි බයක් ඇති වෙනවා. කළ යුතු දේ කුමක්ද ස්වාමින් වහන්සේ? අපින් උණුවටුණු ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන සම්නියක් විමසා තිබෙනවා. හ්ම්. සතියක් උපදවා ගන්නවා කියන එක හොඳයි. ඇත්තටම. ඒ කියන්නේ දැන් මේවා කතා කරපුවාම තමයි ඔය බය ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මේක ලස්සන මානසිකත්වයක් ඇත්තටම කියනවා නම් ඒක හරීම මේ ළඟාවිය හැකි නම් කෙනෙකුට ජීවිතයේ තේරුම් ගන්න පුළුවන් මම මේ කියන දේවල් හැමෝටම කියන්නේ. ඒක හරීම මේ ජීවන ජීවිතේට වැඩි දෙනෙකුට ළඟා කරගන්න බැරි ඉලක්කයක්. ඒවා ඇත්තටම ওই විදිහට දැනෙන්න ඕනේ. කියන්නේ ඒලෙවල් කරන ළමයෙකුට දැනෙනවා මට දොස්තර කෙනෙක් වෙන්න බැරි වේද කියලා බියක් උපදිනවා. එහෙම එයා එහෙම කෙනා තමයි එතනට යන්නේ. ඉතින් ඒ බිය පාවිච්චි කරන්න ඕන නොසන්සුන්තාව සඳහා නෙවෙයි. ඒ බය පාවිච්චි කරන්න ඕන යහපත සඳහායි. නොසන්සුන්කම සඳහා මේ බය පාවිච්චි කරොත් එහෙම තාව ඒ කියන්නේ නොසන්සුන්කම ඇති වුණොත් ආනාපාන සති භාවනාව හෝ කුමන හෝ භාවනාවක් මුල් කරගෙන අපි ඒ නොසන්සුන්කම නැති කරගන්න ඕන. අනිත් එක නොසන්සුන් වුණා කියලා තේරුමක් නැහැ කියන එක හොඳින් තේරුම් ගන්න ඕනේ. නොසන්සුන් වුණා කියලා තේරුමක් නැහැනේ. ඒකින්ද යම් විදිහකින් අපිට බයක් ඇති වුණොත් ඒ ඒ බය මට සසර බය නැත්තම් මේ ෂණ සම්පත්තිය අහිමි වෙයි කියලා බය ඒකත් එක්ක නොසන්සුන් වෙන්නේ නැතුව ඒ බය පාවිච්චි කරන්න බය ඇතිවීම නරක නෑ. නමුත් ඉතින් ඔක්කොටම දෙන්න තියෙන පණිවිඩයේ එතුමියට වගේම අපි මේව ගැන හොඳට අධ්‍යයනය කරොත් ඇහුනොත් මම නිකන් ලස්සනට මේක කියන්න නුවණ තියෙන අය මේ විකාර රූපී කෙලෙස් වලින් හිත මුදවාගෙන කවදාකවත් තෘප්තිමත් වෙන්න බැරි දේවල් වලින් හිත මුදවාගෙන නුවණ තියන අය ඉපදිච්ච මේ ලෝකයේ ලෝකේ රස විඳිනවා කියලා මම කියනවා. ඒක රහසේ රහසේ රහසේ අන්තයට අන් අයට නොදැනෙන රසයක් අන් අයට නොදැනෙන සුවයක් ඒ සුවදායි தත්වයකින් මේ සාමාන්‍ය ජීවිත ගත කරනවා. ඉතින් අනිත් අය වගේම කනවා බොනවා නානවා අඳිනවා ඉන්නවා. හැබැයි මේ මේ මානසිකත්වයන් වලින් ඒ අය ලබන සුවය කියන එක මේ වගේ දේවල් සාකච්ඡා කරනකොට ඒ රසය කොතරම්ද කියලා දැනෙන්න ඕනේ. ලෝකේ ගිනි ගරගෙන වගේ ඉපදිච්ච දවසේ ඉඳන් කෑ ගහගෙන ඉපදිලා කෑ ගහ මර ලතෝනියන් ඉපදිච්ච දවසේ ඉඳන් තියෙන. පොඩ්ඩ එහෙම වෙනකොට නේද? පොඩ්ඩ එහෙම වෙනකොට විප්ලවනේ. නේද? පුංචි කාලේ නම් විප්ලවේනේ. අම්මා කිරිය අයින් කරනකොට විප්ලවය පටන් ගන්නවා. මට ඕනේ මට ඕනේ කියලා තමයි ගෑ ගන්න. එතන ඉඳන් පටන් ගත්ත විප්ලවය ඉවරද කියන්නේ? නේද? එතන ඉඳන් පටන් ගත්ත සටන මට මේක ඕනේ මේක ඕනේ මේක ඕනේ මේක ඕනේ කියාගෙන කෑ ගහගෙන යන හපාගෙන යන මේ ගමනේ ඒ වයින් හිත මුදවාගෙන සුවදායක තත්ත්වයටපත් වෙලා ඒ සුවය විඳින තත්යකට ජීවිතේ එකසයක් හරි අත් විඳින්න එහෙම නැති වෙයි කියන බය තමයි තියෙන්නේ. වන සතිය පටිනිස්සක් ගන්න පස්සනාව ඇසුරේ නම් දවසේ අපි සජීවී සාකච්ඡාව ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. සදහවතුනි අපටත් පුළුවන් ප්‍රතිවේක්ෂා වැඩසටහනින් අනතුරුව අපි ගෙනෙන ලොව දිනන පුතුමග ධර්මදේශනා මාලාව ලොවක් බුදුවදනින් දිනන්නට ඒ ධර්මදේශනා මාලාවේ පුණ්‍යවන්ත දායකත්වය ඔබට වෙන කටයුතු කරන්නට පුළුවන් ඒ සඳහා ඔබ කතා කරන්න අපේ සුපුරුදු දුරකථන අංකයට 0117 215 288 අපේ දුරකථන අංකයට 0117 215 288 දුරකථන අංකයට ඇමතීමෙන් ඔබට පුළුවන් ලොව දින්න බුදුමග ධර්මදේශනා මාලාවේ පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරන ආකාරය දැන කියා ගන්නට. අපි සූදානම් මීළඟ ප්‍රශ්නය වෙත යොමු වන්නට පටිනිස්සග්ගානුපස්සනාවට පැමිණිය අයයි කියන්නේ සෝවාන් තත්වයට පත් වුණා කියන එකද ස්වාමින් වහන්සේගේ විමසා තිබෙනවා. අපේ Facebook ගිණුමට තමයි මේ පැනය යොමු කර තිබෙන්නේ. ඔව් ඊට කලින් මේ ලෝකදේන බුදුමඟ වැඩසටහන පිළිබඳ සංකල්පය ආවේ කොහෙන්ද කියලා මතක් කරන එක හොඳයි කියලා මම හිතුවා. අපි මේ බාහිර සමාජයේ මේ ලෝක දෙන්න බුදුමග කියන ධර්ම දේශනාව කීපයක් සිදු කරා. එතකොට මම හිතන්නේ මේ පහමේන මේ නිවේදක මහත්තයා තමයි මට දැඩි බලපෑමක් කරේ මේ මේ මාතෘකාවෙන් බණමාලාවක් ගියා නම් හොඳයි හඳුරන්නේ කියලා. ඉතින් එතුමාට ඒ ගෞරවය තියෙනවා. හිතන්නේ මේ මේ වැඩසට ඒ ඒ වැඩසටහන පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කරේ එතුමා. පටිච්චසමුප්පාද පස්සනාව කියන එක தත්ත්වයටපත් වුණා කියන්නේ සෝවන් වුණා කියලා අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ. හැබැයි සෝවන් වෙච්ච කෙනෙකුට පැහැදිලිවම මේ ඒ කියන්නේ මේ අන්තිම කොනම අතහැරලා දැම්මා කියන අවබෝධය මාර්ග අවස්ථාව දක්වාම තියෙනවා. හැබැයි සෝවාන් ඵලයෙන් අයින් වෙන අකුසල් පිළිබඳව සෝවන් පුද්ගලයාට ඒක කැපෙන හින්දා ඒ අකුසල් ආය ආය හටගන්නෙම නැහැ. සක්කාය දිට්ඨිය කියන එක ආය හටගන්නේ නැහැ. හැබැයි කාමරාග තියෙනවා. ඒතර කාමරාග අයින් කිරීමේදී සෝවන් පුද්ගලයාට ප්‍රතිසංගාන පස්සේ වාසය කරන්න පුළුවන්. කාමරාග වලට මෙහා දැන් සෝවන් ඵලයේදී අයින් වෙන අකුසලයන් ආය උපදින්නේ නැති හින්දා ඒව ගැන පිරික්සන්න දෙයක් නැහැ. දැන් මෙතන මම කියවනේ નિરાයාසයෙන් කවදාක්වත් අඳුරක් වැටෙන්නේ නැති තැනක අර සිද්ධිය වෙන්නේ නැහැ. අඳුර වැටීම සහ එළිය කියන සිද්ධි දෙකක් එකවර වෙන්න නම් සැරෙන් සැරේ සැරෙන් සැරේ එළියෙන්දත් ඕනේ ආය අඳුරෙන්දත් ඕනේ නේද එතකොට දැන් එක දිගට එළිය තියෙන කාලයක් ඇවිල්ලා ආය අඳුරක් වැටෙන්නේ නැහැ එහෙනම් අර එකවර වෙන සිද්ධිය වෙන්න දෙයක් නැහැ පටිනිස්සග්ග කියන වචනේ තේරුම ඒකනේ. එහෙනම් දැන් සෝවාන් පුද්ගලයාට සක්කාය දිට්ඨිය කියන අඳුර ආයේ හිතට කවදාකවත් වැටෙන්නේ නැහැ. එතන සක්කාය දිට්ඨිය නැති කිරීමට ආපු අවබෝධය තුලින් ඒක කපලා දාලා ඒක අර තල් ගහ මැදින් කපුවා වගේ ආයෙ එන්නේ නැති වෙන්න විතර කරලා හැබැයි කාම රාග තියෙනවා පටික තියෙනවා කාම රාග පටිකවලදී මේ පටිච්චසග්ගානුපස්සිය එයා වාසය කරනවා අර තැන්වලදී නෑ එතකොට අපිට හොයන්න බෑ පටිච්චසග්ගානුපස්සනාව කියන්නේ සෝවාන් වීම කියලා අත දක්වන්න බෑ සෝවාන් නොවි පටිච්චසග්ගානුපස්සිය වාසය කිරීමක් තියෙනවා සෝවාන් වෙලත් පටිච්චසග්ගානුපස්සිය වාසය කිරීමක් තියෙනවා එහෙමයි සර්. ඔව් අතින ප්‍රශ්නයක් මම හිතන්නේ මේ අහන්න ප්‍රශ්නය. පටිනිෂග්ගානුපස්සනාව සුරෙන් අද අපි මේ කතිකාවත කියන්නේ අපි අපිට ලැබී ඇති කාලයක් සමගින් අපි අර්ධයන් දෙකකට තමයි ප්‍රතිවීක්ෂා වැඩසටහනේ මේ සජීව කතිකාවත උපයෝගයෙන් ගෙනෙන්නේ. පටිනිෂග්ගානුපස්සනාව ඇසුරින් අද දවසේ අපි කතා කරන අවසන් ප්‍රශ්නයයි මෙලෙසින් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්නේ. මෙවැනි උතුම් වූ මානසිකත්වයක් ගිහිගේ තුල සිට සකස් කරගත හැකිද? සකස් කරගත හොත් ගිහිගේ තුල සිත රැකගත හැකිද කියලා නිසා තිබෙනවා ස්වාමීන් වහන්සේ බටපොළ ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අසන්නෙක් විසින්. ගිහි කෙටියෙන්ම තමයි ඒකට උත්තර දෙන්න වෙන්නේ. ගිහිගේ ඉඳලා මෙහානි මානසිකත්වයක් ඇති කරගත හැකි. පැවිද්ද තුලක හෝ උදකලා ජීවිතයක් තුල මේ වැනි තත්ත්වයක් ඇති කරගන්නට වැඩි සම්බාධක සහිතයි අමාරුයි. හැබැයි බැරි නෑ. අනිවාර්යෙන් පුළුවන්කම තියෙනවා. ඒක සඳහා උනන්දුව තියෙනවා නම් එක දිගට මහන්සි වෙනවා නම් අකණ්ඩ උත්සාහයක් ඉන්නවා නම් මේ වැනි තත්ත්වයකටපත් වෙලා ඒ කියන්නේ සෝවාන් පුද්ගලයෙකුට දිහි ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එකක් දේශනාවේ තියෙනවා. ඒකින්ද අපිට පැහැදිලිවම මේකට කියන්න ඕන ගිහිගේ ඉඳගෙන ගිහිගේ සියලු වැඩ කටයුතු කරනවා විවාහ වෙලා දරුවෝ සකස් කරමින් රැකියා කරමින් මෙවැනි මානසිකත්වයකට එන්න පුළුවන්. හැබැයි පැවිද්දට වැඩි සම්බාධක සහිතයි කියන්නේ ඒකට බාධා වෙන වැඩි. ඒ වගේම මෙවැනි මානසිකත්වයක් ඇති කරගත්තත් රැක ගැනීම කියන එකත් ඒකමයි. රැක ගැනීම කියන එක අර සාමාන්‍යයෙන් තරහ ගිහිල්ලා මෛත්‍රිය රැක මෛත්‍රියෙන් හිත ආරක්ෂා කරගන්නකොට තියෙන අපහසුතාවයට වඩා මෙවැනි මානසිකත්වයක් ඇති කරගත්තොත් ඒක රැකගන්න ලේසි කියන එක මම බය නැතුව කියන්න ඕනේ. ඇයි ඒක බොහොම අමාරුවෙන් සකස් කරගත්ත ලොකු ලොකු ගොඩක් අයින් කරගත්ත අර අකුසල් වලට සියුම් තන ප්‍රහාරය එල්ල කරපු තත්වයක් ඔය තත්ත්වය කියන්නේ ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපයෙන් දැනුණා කියන්නේ දෙන්නේ හොඳ තත්වයක ඒකින්ද ඒක රැකගන්න අමාරු නෑ අර සාමාන්‍ය ජීවිතේ හැම වෙලෙම තරහ වෙන කෙනෙකුට අපි මෛත්‍රියෙන් ඒක රැකගන්න කියන එක ඊට වැඩි ගොඩක් අමාරුයි ඒක බොහොම තද බල තත්ත්වයක් තියෙනවා අර යන්න යන්න යන්න සියුම් හින්දා ඒක රැකගන්න අපහසුතාවය නැහැ ඒකින්ද මේ වගේ තත්ත්වෙට හිතපත් කරගත්තොත් ගිහි ජීවිතේෙන්ද මේක රැකගන්න පුළුවන් පරිණි නිසග්ගානුපස්සනාව ඉස්තරින් අද දවසේ අපි කතා කළ ඒ කතිකාවත මෙලෙසින් මවටපත් වුණා අපි සූදානම් වෙන්නේ දැන් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ පොදු ප්‍රශ්න වෙත යොමු වන්නට අද දවසේත් අපිට පොදු ප්‍රශ්න රාශියක් යොමු වී තිබෙනවා. අපි සූදානම් මේ සඳහා අවධානය යොමු කරන්නට. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අපි පසුගිය ප්‍රතිවේක්ෂා වැඩසටහන් වලත් අපේ දූ දරුවන් වෙනුවෙන් ප්‍රශ්න කිහිපයක් වුණ අපට යොමු කර තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් අපි අපේ ස්වාමින් වහන්සේ කතා කළා. අද දවසේත් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සූදානම් ආදරණීය දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය නිවැරදි කරගන්නට ඔවුන් යොමු කර තිබෙන ප්‍රශ්න වෙත අද දවසේ අවධානය යොමු කරන්න ප්‍රශ්න කිහිපයක් යොමු කර තිබුණා අපි එයින් ප්‍රශ්නයක් තෝරාගත්ත අද දවසේ අවශ්‍යම නිශාවෙන් එළඹෙන උසස් පෙළ විභාගයේ ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ බොහෝ දෙනා දැන් ඒකට ලහිලයි හේ සූදානම් වෙනවා. අපි ඒ වෙනුවෙන් හෙට දවසේ සංවිධානය කර තිබෙනවා උතුම් වූ බෝධි පූජා මේ පින්කම අපි ඒ සඳහා ආරාධනා කරනවා කලතර බෝසමිඳුන් අභිෂ තමයි ඒ බෝධි පූජා ආශිර්වාදාත්මක බෝධි පූජා වැඩසටහන පැවැත්වෙන්නේ. අපි ඒ සඳහා ඔබට ආරාධනා කරනවා ඔබ ඒවට දේශනාව නම් පැමිණෙන්න. ඒ ශීපත් කිරීමත් සමගින් අපි දැන් ශෝදානම් පොදු ප්‍රශ්න වෙත යොමු වන්නට සෑම උදැසනකම අරමුණ මෙනෙහි කළද තවමත් මගේ කම්මැලිකම අඩු වී නැත. හේතුවක් සඳහන් කරන්න ස්වාමීන් වහන්ස උසස් අධ්‍යාපනය ලබන සිසුවෙක් විසින් අපට WhatsApp කිනුමට මේ ප්‍රශ්නය යොමු කර තිබෙනවා. ඔව් අපි මතක් කරා අරමුණ හොඳින් මෙනෙහි කරන්න. එතකොට මේ පුද්දේවල් වලට හිත විසිරෙන එක කම්මැලිකම අයින් වෙලා කාර්යක්ෂම භාවයට පත් වෙනවා කියලා. දැන් මේ පුතා අපිට කියන්නේ උදේම හැමදාම දැන් මෙනෙහි කරනවා. තාම කම්මැලිකම නම් අඩු වෙලා නැහැ කියලා. එතකොට මේ වගේ තැනකදී අපිට තියෙන්නේ අපි ඊට පස්සේ හොඳට පැහැදිලි කරා මේ අරමුණ මෙනෙහි කිරීමත් එක්ක වර්ධනය වෙන්නේ මොකක්ද කියලා. මම වයිහන්දිය කියලා දැන් අහගෙන ඉන්නවා නම් ඒ දරුවා මම කියන්නේ වයිහන්දිය කියලා මම කිව්වා තැනක් මතක ඇති කියලා මම හිතනවා. මේ එහෙම කිව්වේ අපේ කැමැත්ත සහ අකමැත්ත අතර තියෙන සටන. ඒ කියන්නේ අපිට මොකක් හරි දෙයකට තියෙන කැමැත්ත සහ වෙනත් අනවශ්‍ය දෙයකට තියෙන කැමැත්ත අතර තියෙන සටනේදී අපි එතෙන්ද ඉන්නේ වයිහන්දියක කියලා මම කිව්වා. ඒ කියන්නේ මේ මෙනෙහි කිරීමත් එක්ක මගේ කැමැත්ත වර්ධනය වෙන්න ඕනේ. නැතුව පොඩි මෙනෙහි කිරීමද කැමැත්ත වර්ධනය වෙන්නේ නැත්නම් මේ මෙනෙහි කිරීමේ යම් අඩුපාඩුවක් වෙනවා. මට පේන්නේ මෙතන තියෙන මේ වගේ ගැටලුවක් කියලා. මේ මෙනෙහි කිරීම තව තීව්‍ර කරන්න මෙනෙහි කරන කාලය නෙවෙයි මෙනෙහි කිරීම තීව්‍ර කරන්න කියලා කියන්නේ මට මේ අරමුණට යන්නට නොහැකි වුණොත් ඇති වෙන පාඩු තව තදින් මෙනෙහි කරන්න සංවේදීව මෙනෙහි කරන්න දුක් විඳින හැටි, මුදල් නැතුව දුක් විඳින හැටි එක එක දැන් ඊයේ පෙරදමට එක මේ මහත්මියක් හම්බ වෙනවා සාකච්ඡාවකදී එතුමිය කියනවා හාමුදුරනේ මට දෙවණියෙක් වෙලා ඉඳලා දැන් ඇති වෙලා තියෙන්නේ බොහෝම වෙහෙසයි මට ඇති වෙලා තියෙන්නේ මට කොහේ හරි තැනක වැඩ කරනවා නම් පළවෙනියා වෙලාම වැඩ කරන්න. ඒතන ඉන්න ප්‍රධානියම් වෙලා වැඩ කරන්න ඕනේ. මොකද මේ පීඩනය මට දැන් මේ මං විශ්‍රාමයන් නැතයි ආය නම් මම පෞද්ගලික ආයතනකවත්වත් ප්‍රධාන පුටුවේ ඉඳ ගන්නවා මිසක් වෙන තැනක ඉඳ ගන්නේ නැහැ කියලා. ඉතින් මේ පීඩනය මම හිතන්නේ කාටවත් දැනෙලා ඇති. මොකද සමහර අනවශ්‍ය බලපෑම් වෙනකොට උඩින් පල්ලෙහාට කොච්චර පීඩනයක්ද කියලා ඉතින් එන්නේ ඒවා හොඳට මෙනෙහි කරන්න. Tamanට පුළුවන් නම් යම් ආයතනයක ප්‍රධානිය දක්වාම Tamanගේ අරමුණ අරයන්ට. හරිද? ඒ ශක්තිය ඇති කරගන්න එතකොට තමයි ජීවිතේ නිදහසේ භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේ හොත්තට මෙනෙහි කරන්න ඒ කියන කාරණා එතන හැදුවේ නැත්තම් අපිට ඇත්තටම මේ ළමා කාලේ මේවා හරියට කල්පනා කරලා ওই ළමා කාලේ තමයි අපේ තීරණාත්මක අවධිය. ඉතින් එතනදී අපේ ජීවිතයට අවශ්‍ය කරන සුදුසුකම් ටික සහ හැකියාවන් ටික රටේ පිළිගන්න පුද්ගලයෙක් බවට පත්වීමට අවශ්‍ය කරන ලොකු වැඩපිළිවෙලක ඉතා උනන්දුවෙන් ඒ වැඩපිළිවෙල සිදු කරගත්තේ නැත්නම් කොහේ හරි තැනක හැමදාම කාගේ හරි යටතේ මේ පීඩණයෙන් ජීවත් වෙන ඉතින් ඒ වගේ සංවේදීව මෙහි කරන්න. ඒතර කැමැත්ත වර්ධනය වෙයි. මෙනෙහි කිරීම තුළ කැමැත්ත වර්ධනය වෙන ප්‍රමාණය තමයි කම්මැලිකම වෙන්නේ. එහෙමයි සන්නස. අපි හිතනවා මේ විදිහට බලාපොරොත්තු පිළිතුර ලැබෙන්නට ඇති. ඔබේ ජීවිතය ඔබ නිවැරදි කරගන්න, ධර්ම මාර්ගයේ ජීවිතේ ගමන් කරවන්නට ඔබට ගෞරවනීය ස්වාමින් වහන්සේ තා වටිනා ආරවත් ඕදනක් ලබා දුන්නේ. ඉතින් ඒ අනුව ජීවිතේ ගත කරන්න අපි ඔබට සුභාශිංසන පතනවා. ඊළඟ ප්‍රශ්නේ මම ඔබ වහන්සේ කියා දුන්න ආකාරයට මෛත්‍රී භාවනාව පුරුදු කරමි තරහ ඇති නොවන ස්වභාවයටමපත් වී සිටිමි නමුත් පසුගිය දිනක මාගේ ශිෂ්‍යයෙකුට සිදු වූ අසාධාරණයක් හමුවේ විශාල කෝපයක් ඇති විය ඒ දින ගණනාවක් පැවතුනේ නැවත එසේ වියයි දියක් ඇත කුමක් කළ යුතුද ස්වාමීන් වහන්සේ කියා බින්න අපිට ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා ගුරුවරියක් විසින් කොස්ගම ප්‍රදේශයේ ගුරුවරියක් විසින් අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ බොහොම මේ සංවේදී කාරණාවක් කියලාද? අපිට එතුමිට කියන්න තියෙන්නේ මේ ශිෂ්‍යයන් කෙරෙහි තියෙන බැඳීමක් කොතන තියෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම අපි දන්නවා අද කාලෙත් ප්‍රතිශතයක් විදිහට අපි පොඩි කාලේ ඉගෙන ගන්න කාල වෙනකොට ওই බැඳීම කියන එක තදින් තිබ්බා කියලා. ගුරුවරු ගුරුවරියන් මම හිතන්නේ ළමයින්ට දඬුවම් කරලා අඬනවා. ළමයින්ට බැනලා අඬනවා. ඉතින් ඒ ඒ ඒ ඒ දැක්ම ළමයින්ට ඇති. ඒ කියන්නේ ඒ ආදරණීය දඬුවම. ආදරණීය දඬුවමක් කියලා දන්නවනේ ඒක. එතකොට ඒක ළමයින්ට පැහැදිලිවම ළමයින්ව හැදෙන්න ලොකුම හේතුව වෙන්නේ එතන. මෙයා මට කොච්චර දඬුවම් කරත් අපි දන්න අපි දන්න ඒ දවස්වල මේ මේක මගේ යහපත සඳහායි මේ දඬුවම දෙන්නේ කියලා. ඉතින් ඒකෙන් අපි ඇත්තටම ඒ වගේ ගුරුවරුන්ට මේ මේ කාලේ බොහොම පුණ්‍යමෝසනා කරන්න ඕනේ. නමුත් තමන්ගේ ප්‍රශ්න පැත්තට අපි හැරෙමු. ඉතින් මෙතනදී මේ තමන්ට ඒකේ තරහ ආවා කියලා ශිෂ්‍යයෙකුට සිද්ධ වෙන අසාධාරණයේ තරහ ආවා කියලා ශිෂ්‍යයාට යහපතක් වෙන්නේ නැහැ, තමන්ට යහපතක් වෙන්නේ නැහැ කියලා පළවෙනියෙන්ම හිතන්න. ඉතින් මේ හරියටම හරි මේ කියන්නේ මේක කලාතුරකින් ආපු එකක් කියලා කියන්නේ. ඉතින් එහෙම ආවනම් එවැනි தත්වයකට නැවතපත් නොවන විදිහට තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ. මේකට ආයසරයක් අර මෛත්‍රී භාවනාවේ කියලා දුන්නා පියවර ටික හොඳින් වර්ධනය කරන්න මේ මෛත්‍රී භාවනාව ආයතරයක් අහන්න අහලා වර්ධනය කරන්න ඊට අමතරව අනාත්ම සංඥාව තව දුරටත් වර්ධනය කරන්න ඉතා ප්‍රබල වර්ධනය කරන්න අනාත්ම සංඥාවට අවධානය යොමු කරලා හොඳින් මේ බණ ටික අහලා මේ ඒ ඒ ඒ ධර්ම දේශනා ටික අහලා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ වැනි தත්වයකට නැවතපත් නොවන විදිහට අපේ හිත සකස් කරන්න ওই උපදෙස් දෙක ඇති. ඔය ඔය ක්‍රම දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඉදිරියේදී ලෝක දිනන බුදුමාගේ ධර්ම දේශනා මාලාවේදීත් ඔහොමයි කියන්නේ. හරි දැන් මේ தත්තට යන්න මෛත්‍රිය වඩලා මේ தත්තට යන්න අනත්ය වඩලා මේ தත්තට යන්න. එතකොට දැන් කියපිව කොහොම ආයතරයක් අපි මේ කියපු බණ ඔක්කොම කියන ධර්ම දේශනා මාලාවක් සකස් කිරීමේ තේරුමක් නැහැ. ඇත්තටම තල්ලු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකින්ද ධර්ම දේශනා හොයාගෙන මේ නැවත නැවත පුහුණු වෙන්න නැවත නැවත පුහුණු වෙන්න බල බල අඩුපාඩු වෙන තැන ආයෙ වෙන්නේ නැති වෙන්න හදන්න ඕන. අදිෂ්ඨානයක් විතර කරන් වැඩක් නැහැ. අපි හුඟක් වෙලාවට කරන්නේ ආයෙ මම ওই වගේ ලාව තරහ නොගෙන ඉන්නවා කියලා හිතනවා. ඒකින්ද එවැනි තත්වයකටපත් නොවෙන්න අර ක්‍රම දෙක තව ප්‍රබල වර්ධනය කරන්න. එතකොට ඒකෙන් ගැලවෙන්න පුළුවන්. එහෙමයි සර්. අපි සර් දැන් අපි ලෝක දිනන පුදුමක වැඩසටහන පිළිබඳව කතා කළානේ. දැන් ලෝක දිනන පුදුමක වැඩසටහන මොනියම් පැතිකඩයන් ඔස්සේද විසිරයන්නේ. ඒ පිළිබඳව අපි අපේ ශ්‍රාවක ප්‍රේක්ෂකයන් පුංචි දැනුවත් කිරීමක් සිදු කළොත් අත වශයෙන්ම ලෝකදීන බුදුමගේ වැඩසටහන අපි එකම අරමුණකට යන ධර්ම දේශනාවක්. දැන් ප්‍රත්‍යක්ෂ වර්ධනය අපි දන්නන්නේ සතියකට නිවන් මගේ එදා දවසට අරමුණක් නෙතිබ්බේ අපිට. දවසට අරමුණක් එක දිගටේ දවස ගානේ අරමුණ ගියා. ඊට පස්සේ අපි සතියකට එක අරමුණක් ගත්තා. දැන් මේ දේශනා මාලාවම එක අරමුණකට යන්නේ. එහෙමයි. මුළු දේශනා මාලාවම මම නිකන් කියන්න ලෝක කිව්වහම ආකාර දෙකකට වෙන එකක් තමයි බාහිර ලෝකය අනිත් ලෝක තමයි තමන්ගේ ලෝකය කියලා එකක් තියෙනවා එතකොට අපේ ලෝකය අපි දැන් රජ කෙනෙක් ඉන්නවා නම් යම්කිසි ලෝකයේ ජයගත්ත රජ කෙනෙක් එයාගේ සතුරු හමුදාව බලවත් වුණොත් එයා දුකටපත් වෙනවා. ඒ කියන්නේ එහෙනම් එයා බලවත් නැහැ කියන එක. නේද? එයා එයා පරාදයි එයාගේ ලෝකයේ කියන එක. ඒතකොට අපිටත් තියෙන ලෝකයක් කියලා එකක් දැන් තමන්ගේ ලෝකේ රජුරුව මමනේ. හැමෝටම තියෙන ලෝකේ. ඒතකොට අපි දුකටපත් වෙනවා යම් කිසි විදිහකට අපේ අපේ මානසිකත්වයෙන් අපි දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ ලෝකේ මම පෙරදිලාද නැද්ද? නේද? එහෙනම් මම පරාදයි. මගේ ලෝකේ මම පරාදයි. මම දුකෙන් ඉන්නේ. මොකක් හරි මේ එකකින් මගේ හිත මට සකස් කරන්න බැරි එකක්. එහෙනම් ලෝකේ දිනනවා කියන්නේ ඒ ඔය ලෝකේ දිනා ගන්න අපේ ලෝකේ සතුටෙන් ඉන්න පුළුවන් නම් මම මේ ලෝකේ දිනලා. නේද? මේ මෙහෙම වටපිට මොනවද මට ප්‍රශ්න නැහැ. අන්න එතෙන්ට යන්න මාර්ගය කියලා කිව්වොත් ඔන්න හරි. අපි ලබන අගෝස්තු මාසේ 18 වෙනිදා සිට ආරම්භ කරනවා ලොව දිනන පුදුමක වැඩසටහන අපි ඔබට ආරාධනා කරනවා ප්‍රතිවේක්ෂා වැඩසටහන වගේම ඔබේ ජීවිතය අලුත් පිටුවක් පෙරලන්නට ඔබේ ජීවිතයට වටිනා දෙයක් අරගෙන අපි ලොව දිනන පුදුමක වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙන එන්නට සූදානම් වග අපි සිහිපත් කරනවා එසේනම් ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නය වෙත යමු සංසාර බය ඇති කර ගැනීමට උත්සාහ කළද සිදු කර ඇති පින් සහ යහපත් ජීවිතයේ හේතුවෙන් සසර සූපත් වන බව සිතෙන බැවින් බියක් උපදින්නේ නැත. නින් අනර්ථයක් වේවිද? මම භාවනාවද ප්‍රගුණ කරමින් සිටී. ලිපියක් මගින් තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ. අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු. ඒක මට කවදාකවත් හම්බෙච්ච නැති ප්‍රශ්නයක්. මේ කාරණාව ඒකට හරි සාධාරණයි. කියන්නේ දැන් මේ මේ කියන්නේ සසර බය එන්නලු. එතෙන්ද හේතුව මම බොහෝ පින් කරගෙන තියෙනවා මම යහපත් ජීවිතයක් ගත කරලා තියෙනවා ඒකින්ද මට ආසන්න භවය කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් හරීම යහපත් දෙයක් සසර බය එන්නේ නැහැ යහපත් ජීවිතයකින් තමන්ගේ කියලා. නමුත් දස කුසල් කරන කෙනෙක් අපාය උපදින අවස්ථා තියෙනවා. දස අකුසල් කරපු කෙනෙක් සුගතිගාමී වෙන අවස්ථා තියෙනවා. ඒකින්ද මේ සසර බය මේ තියෙන පොඩි දෙයක හැමහෙවීම ඇති. දැන් කියන භාවනා වර්ධනය කරන කෙනෙක් කියලා, ඒ කියන්නේ වර්ධනය කරන කෙනෙක් කියලා. ඉතින් ඒකින්ද අපිට සිද්ධ වෙනවා මේ තැනදී අද මම හොඳින් ඉඳී. ඊළඟ භවයේ මම බ්‍රහ්ම ලෝකයයි, ඊළඟ භවයේ මම දිව්‍ය ලෝකයයි. ප්‍රශ්නයක් නැහැ. හරි සෝවාන් නොවුනා නම් එක භවයක මාව නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙන්න පුළුවන්. මොකද එතනදී ওই වගේ රවුමේ යනකොට රවුමේ යනකොට මේ නියත මිත්‍යාදෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. ඒ නියත මිත්‍යා ඒ කියන්නේ ඌරෝ මරණ තාත්තෙක් ළඟ උපදිනවා. පූරා කියන්නේ කේක් කියලා හිතාගෙන මරන. මිත්‍යාදෘෂ්ටිය කියන්නේ ඒකයි. ඌරා කියන්නේ කේක්. කේක් කපන්න අපි බය නැහැ. ඒ වගේ යම් කණ්ඩායමක තියෙන මානසික தත්ත්වය තමයි ඌරා මවා ඇත. ඒකද ඒක හැප්පාට කමන්නේ නැත. ඒක කේක් වගේ හිතට. ඒක මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒකයි. මේ මිත්‍යා දෘෂ්ටි තුළ වෙන්නේ ආ බොහෝ සත්ව ඝාතනය කරන ඊළඟ භවයට වැටෙන්නේ මම මතක තියාගන්න චූටි කාරණාවක් කියන්නේ ඒක තරුණෙක් මට කිව්ව කතාවක්. මට ඇවිල්ලා කියන හාමුදුරනේ සංසාරේ කියන්නේ අට ගහනවා වගේ වැඩක් කියලා. අට ගහනවා කියන්නේ අර ලනසුල ගිහිලා එයා මේ අට කෙලින් කරලා කියනවා අට වගේ. මෙහෙම තියෙනවා. මම මේ මොකද්ද මේ? මේකේ මැද තමයි මනුස්ස ජීවිතය. අපි සංසාරය කියලා කියන්නේ ඔන්න උඩට යනවා. ආයෙ මෙහෙම ආයෙ පල්ලෙහාට යනවා. ආයෙ උඩට යනවා. මං කව බොහොම වටින අවබෝධයක් තියෙන කියලා. ඒක මතක තියාගන්න හොඳ කාරණාවක්. එහෙමයි සම්මාස. අපිට අද දවසේ බොහෝ ලිපි ලැබුණා. ඉතින් ඔබට දැනනගෙන ගැටලු පිළිබඳව අපි ඔබට ශ්‍රීපත් කරනවා අපට යොමු කරන්න. අපේ ලිපිනේ තමයි නිෂ්පාදක ප්‍රතිවීක්ෂා වැඩසටහන බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ආර්ජී ශ්‍රේණානායක මාවත කොළඹ 7 අපේ ලිපිනේට ඔබේ ගැටලු ඔබට යොමු කරන්නට පුළුවන්. එහෙම නැත්නම් WhatsApp මාර්ගයෙන් අපට ගැටලු යොමු කරන්නට පුළුවන්. එහෙමත් නැත්නම් Facebook මාර්ගයෙන් අපගේ Facebook ගිණුම ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමේ ඒ Facebook පිටුවට ඔබට ගැටලු යොමු කරන්නට පුළුවන්. ඒ වගේමයි බෞද්ධ නාලිකාවේ අපේ Facebook පිටුවටත් ඔබේ ගැටලු යොමු කරන්න පුළුවන් වග අපි ඔබට සිහිපත් කරනවා. එසේනම් අපි ඊළඟ ප්‍රශ්නය වෙත යොමු වෙමු. මට නිබදව සිටින්නේ මම සෝවාන් වී ඇති බවයි. තරහ නොයන අතර දරුවන් කෙරෙහි ලොකු බැඳීමක් නැත. මරණයටද බියක් නොදෙනේ. ගුරුවරයෙකුගෙන්ද සෝවන් වී ඇති බවට අනුමැතියක් ලැබී ඇත. නමුත් එම අනුමැතිය පිළිබඳව මට විශ්වාසයක් නැත. වහන්සේගෙන් අදහසක් විමසනවා කටුනායක ප්‍රදේශයේ මවක්. බොහොම හොඳ විනිශ්චයක් නමුත් නිබඳව සිතෙනවා කියලා කියනවා. පස්සේ තියෙන ගුරුවරයෙකුගෙනුත් අනුමැතියක් ලැබුණා කියන එක. ඒ කියන්නේ විශ්වාසයක් නැහැ කියලාත් කියනවා. ඒක බොහොම හරි. කාගේවත් අනුමැතියකින් මේක විනිශ්චය කරන්න බෑ. තමන්ට තමන් සෝවාන් කියලා බලාගන්න දේශනා කරපු දේශනාවේ තියෙන කාරණු කීපයකින් පුළුවන්. එකක් තමයි අචල ශ්‍රද්ධාවක් උපදින්න ඕන කියන එක. මේ ශ්‍රද්ධාව උපදින්නේ හැබැයි මේ හේතු නැතුව නෙවෙයි. හේතු නැතුව කියන්නේ මේ මේ අවබෝධය නිසා ඇතිවෙන ශ්‍රද්ධාවක් වෙන්න ඕන. ඒක අචල වෙන්නේ ඒකයි. දැන් හිතියහම ඒ ඉන්න හේතුන දේවල් හේතුන දේවල් තමයි මගේ අවිද්‍යාව. ඒතර මට දුක අඩු වෙනවා සැරෙන් සැරේ කවි මහත්මයා මිනිසුන්ගේ දුක් අඩු වෙනවා ඒ කාම ලෝකේ කාම වස්තුන් නැවත නැවත Tamanට අවශ්‍ය විදිහට හම් වෙනකොට ඒ ඒව නැතිව ඇති වෙන දුක් අඩු වෙනවා. නමුත් අවබෝධය නිසා ඇති වෙන දුක නැතිවීම Taman ස්ථීර වශයෙන්ම දන්නවා මට ආයෙ මෙවැනි දුකක් ඇති වෙන්න හේතුවක් නෑ කියලා මොකද මේක අවබෝධ වුණා. අවබෝධ වුණා කියලා කියන්නේ අපි අනි අවිනිශ්චිතව හිතියද දැන් මෙහෙම හිතන්නකො මම ගුරුවරයෙක්ගෙන් යමක් ඉගෙනගෙන අපි මේ මේ මොකද්ද ලැබ් එකකට ගිහිල්ලා පරීක්ෂණයක් කරන්න මේ සංයෝග දෙකකට දාපුවම මෙන්න මේ සංයෝගය හැදෙනවා කියලා ඉගෙනගෙන. මොකද මට අවිනිශ්චිතයි මේක. මම මොකද මේක සමහර ගුරුවරයාට පොඩි වැරදීමක් වුණාද දන්නෙත් නැහැ කියලා. මේක නිශ්චිත කරගන්න නම් දැන් මේ අවිනිශ්චිතභාවය හින්දා මට සැක තියෙනවා. නිශ්චිත කරගන්න මම ලැබ් එකට ගිහිල්ලා මේක මිශ්‍ර කරලා බලනවා. බලනකොට මේක ඒ විදිහටම වෙනවා. දැන් අය කිසිදු සැකයක් උපදින්නේ නැහැ. ඒ වගේ පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අත්දැක්ක කෙනෙකුට යම්කිසි පුද්ගලවාදයෙන් සක්කාය දිට්ඨිය අයින් වුණා නම් අහවල් පුද්ගලයා මට ආදරයක් තියෙනවා කියලා පුද්ගලවාදයෙන් සිතුවිලි උපදින්නේ නැහැ. ආත්ම හැඟීමකින් උපදින්නේ නැහැ. එතන උපදින ආදරයක් තියෙනවා. එතන උපදින ඒක තමයි දැනෙන්නේ. ඒකට තමයි කාමරාගය තියෙන. අනිත් ඒක එක දිගට අරගෙන යන්න පුළුවන් කියලා සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. මේක උදාහරණයකින් මම කියන්නම්. ඒ කියන්නේ මේ අවබෝධයෙන් ඇතිවෙච්ච ශ්‍රද්ධාවකුයි මේ අවබෝධය නිසා වෙන්න ඇති වෙන අරියකාන්ත සීලය කියන්නේ අකණ්ඩ අචිද්ද අසබල අකල්මාස බුජිස්ස විඤ්ඤුප්පසත් ආදී වශයෙන් තියෙන ඒ කියන්නේ මුලැමැදාග කැඩෙන්නේ නැති හරිද එක දිගට තියෙන සමාධි සංවර්ධනයේ සමාධියට හේතු වෙන නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන සීලයක් එයාට තියෙනවා ඒක අකණ්ඩයි ඒක નિરાයාසයෙන්ම රැකෙන සීලයක් ඊට අමතරව මම ඔන්නෝයි කියන தත්ත්වය මතක මතක තියාගන්න මෙන්න මෙහෙම කිව්වොත් මම හැමදාම කියන උදාහරණයක් කියන්නම් දේ දුන්නක් දකින්නවා දේ දුන්න දැක්කහම දේ දුන්නට ආසාවක් ඇති වෙනවා හැබැයි අපිට කිසිම අදහසක් එනවද? මගේ ගෙදර ඉන්න අයිය නැත්නම් දරුවෝ ටික එක්කරගෙන මේ දේ දුන්න පෙන්නන්න එනකම් මං කොහොම හරි ඒ කට්ටිය එනකම් මං කොහොම හරි දේ දුන්න තියාගන්නවා කියලා අදහසක් එනවද? කවදාවත් එන්නේ නැහැ. ඇයි ඒ? දේ දුන්න මට පවත්වා ගන්නට නොහැක කියන එක මම ස්ථීර වශයෙන්ම දන්නවා. මොකක්ද දින අදහස? දේ දුන්නට මං ආසයි වුණාට. තිබ්බොත් හොඳයි. අනේ ළමයි ටික නිකන් තිබ්බොත් හොඳයි. නේද? තිබ්බොත් හොඳයි කියන අදහස තියෙනවා. හැබැයි තියා ගන්නවමයි කියලා අදහසක් නැහැ. වෙන කෙනෙක්ගේ හිතක තියෙන ආදරයක් ගැන අපිට තියෙන කොයි වගේ අදහසක්ද? තිබ්බොත් හොඳයි කියලාද තියෙන්නේ? නෑ මම ඒක තියා ගන්නවම කියලා තියෙන්නේ. දැන් අපි ආදරය කරන කෙනකින් අපිට ආදරයක් ලැබෙනවා කියලා හිතන්න අපේ තියෙන අදහස මම ඒක කොහොම හරි වෙනස් වෙන්න දෙන්නේ නෑමයි කියලාද? නැත්නම් තිබ්බොත් හොඳයි තිබ්බොත් හොඳයි කියලාද? තියාගන්නේ නේද වෙනස් වෙන්න දෙන්නේ නෑමයි බලන්නකො මම කොහොම හරි මේක තියාගෙන එහෙම කොහොමද කියලානේ තියෙන්නේ. නේද? අන්න ඒක නෑ. ඒක දේ දුන්නා වගේ. ලෝකේ තියෙන සියලුම දේ දේ දුන්නා වගේ නිර්මාණය වුණොත් හොඳයි. හරි ඒ කියන්නේ කැමැත්ත තියෙනවා. ඒක කාමරාග තියෙනවා. හැබැයි ඒ කියන්නේ බැඳීම නෑ. අල්ලා ගැනීමක් නෑ. ඒක තියා ගන්නවයි කියලා දැඩි මගේ වසඟයට ගන්නවයි කියන සටහන නෑ. ඉතින් මසුරුකම උපදින්නේ නෑ. ඉතින් ඒ ඒ කියන්නේ සෝවාන් ඵලයේදී අයින් වෙන දේ ගැන ප්‍රායෝගිකව අපිට යම් අදහසක් ගන්න පුළුවන් සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියලාදී මොන වගේ මානසිකත්වයක්ද එන්නේ කියලා. එතකොට ඒක පරීක්ෂා කරගත්තොත් යම් විදිහකින් යම් අදහසකට එන්න පුළුවන්කම තියෙනවා. Tamanටම තනියම. එහෙමයි සරණාස. ඊළඟ ප්‍රශ්නෙට අපි පිළිතුරක් ලබා දෙන්නට අවශ්‍යයි විශේෂයෙන්ම මේ ඊළඟ ප්‍රශ්නය අපිට යොමු කර තිබෙන්නේ Facebook ගිණුමට ඕමාන් දේශයේ සිටින මමක් විසින් එතුමිය අපෙන් විමසා තිබෙනවා ස්වාමීන් වහන්සේ සංයුක්ත පැටි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ලබා ගන්නේ කොහොමද කියලා. මේ දේශනා මාලාව ඔබතුමියට ලබා ගන්නට පුළුවන් ඔබතුමිය තුළ සියලු දෙනාට ලබා ගන්නට පුළුවන් අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණලා ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ අපගේ බෞද්ධ මාධ්‍යජාලයේ ප්‍රධාන කාර්යාලය තිබෙනවා. ඒ සංයුක්ත තැටි අංශයට පැමිණලා ඔබට අවශ්‍ය ඒ දේශනාවන් සියල්ල ලබා ගන්නට පුළුවන්. උදෑසන 8 ඉඳලා සවස 5 වනතුරු අපේ කාර්යාලයේ විවෘතවතත් තිබෙනවා. ඉතින් ප්‍රතිවේක්ෂාවට සදාන මෙන්ම අනිකුත් දේශනාවන් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ප්‍රතිවේක්ෂා වැඩසටහන මුල සිට අපි අපේ YouTube channel එකට යොමු කර තිබෙනවා. ඔබට ඒනුත් ඒ දේශනාවන් සියල්ල බාගත කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපි විදේශ රටක් කෙනෙකුට පහසුම පහසුම ක්‍රමය තමයි අපේ YouTube නාලිකාව ඔස්සේ ඒ දේශනාවන් බාගත කිරීම. ඉතින් අපි මේ පිළිබඳව විශේෂයෙන්ම සිහිපත් කරනවා ඔබට පුළුවන් YouTube නාලිකාවෙන් එහෙම නැත්නම් අපේ කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැමිණලා අපේ බෞද්ධ මාධ්‍යාලයේ කාර්යාලයේට එහි සංයුක්ත තැටි අංශයෙන් මේ සංයුක්ත තැටි ලබා ගන්නට පුළුවන් වග. ඒ වගේම තමයි අපි ඊළඟ ප්‍රශ්නයට දැන් යමු වන්නට සූදානම්. දරුවන් කෙරෙහි තියෙන බැඳීම් අයින් කර ගැනීමට අනාත්ම සංයාව භාවිතා කළ හැකිද? එසේනම් කෙසේද? ඒ සිදු කරන්නේ ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන්න ස්වාමීන් වහන්සේ කියා විමසා තිබෙනවා. පැහැදිලිවම පුළුවන් පැහැදිලිවම පුළුවන් ඉතින් මේ අනාත්ම සංයාව අධ්‍යයනය කරන්න ඕනේ ඊටාම කෙටියෙන් කියනවා නම් ඇත්තටම මේක හරියටම තේරුම් ගන්න නම් පංච උපාදානස්කන්ධය පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගන්න. රූපය කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංස්කාරය කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගන්න. එහෙම අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් ටිකක් අපහසුකම් තියෙනවා පුද්ගල සංඥාව අයින් කරගන්න. ටිකක් නෙවෙයි ඇත්තටම බෑ කියන එකමයි. මේකල්ලා කාරණා ටික හරි හොයාගන්න. හොයාගත්තාම තමන්ගේ ජීවිතයක් ගැන තමන්ගේ පැත්තට හැරෙන්න මම හිතා කෙටියෙන් මේක මතක් කරන්නේ මගේ ළඟ සිද්ධ වෙන මම කියලා ගත්ත මගේ කියලා ගත්ත මේ කොටසක් තියෙනවා අල්ලගෙන ඉන්න මේ කොටසට සාපේක්ෂව තමයි අපිට අනිත් අයව දැනෙන්නේ. මේක මහා පුදුම දෙයක් මම කියන්නම්. අපිට දැනෙනවා මම කියලා මම කියලා කෙනකොට මම කියලා හැඟීමක් දැනෙනවා. හොද්දටම විශ්වාසද තව කෙනෙකුට මම කියලා දැනෙන්නේ මට දැන මට මාව දැනෙන විදිහටමද එයාට එයාව දැනෙන්නේ කියලා විශ්වාසද? අපි මේ එකට එකතු වෙලා ජීවත් වෙනවා. අපිට එකම දේ දැනෙන්නේ දෙආකාරයකට, තුන් ආකාරයකට, දහ ආකාරයකට, විසි ආකාරයකට. සමහරවිට අපිට පුදුම හිතෙනවා. ගැළපිලා වගේ ඉන්නවා. මේ එකම දෙයක් ගැන මම පුදුමයිනේ මෙයා හිතන හැටි මේ බලන්නකො කියලා අපි ළඟ හිටිය කෙනෙක් ගැන හිතනවා. ඒ හිතන හැටි නෙවෙයි ඒ හිතෙන හැටි. මොකද කරන්නේ? තේරෙනවද? එතකොට ප්‍රතිචාරය දක්වද්දී තමයි තේරෙන්නේ වැඩේ. හ්ම් ෂොක් එකට ඉන්නවා හිතලා මොකක් හරි සිද්ධියකට ප්‍රතිචාර දක්වත් තමයි තේරෙන්නේ කොච්චර වෙනස්ද කියලා. ඉතින් ඒ වගේ මේ මේක තමන්ගේ පැත්තට ඇවිල්ලා මේ ගැලීම පිළිබඳ රූපයේ ගැලීම, වේදනාවේ ගැලීම, සංඥාවේ ගැලීම මේක මට අයිති නැතිවම සිද්ධ වෙන ආකාරය. මම අනාත්ම සංඥාද මේක හොඳට පැහැදිලි කරලා තියෙනවා. මේ එකක්වත් මට අයිති විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ශරීරයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේත් නැහැ, වේදනාවක් නැහැ. සංඥාව කියන මේ හඳුනා ගැනීම එකක්වත් මට ඕන හැටියට මට ඕන වෙලාවට වෙන්නේ නැහැ. හරි මේ දැන් මට ගන්න පුළුවන් මම දැන් එකපාරටම කොස් කිව්වොත් මේ ඔක්කොටම කොස් කියන සංඥා. ඉතින් ඒක දැන් ඔය කට්ටිය නවත්තන්න පුළුවන් මම මෙහෙම කියත්. ඉතින් එතනම තේරෙනවා ඒක මට ඕන විදිහට වෙන්නේ නැහැ නේද? කොස් පිළිබඳව දන්නේ නැති කෙනෙකුට කවදාකවත් දැකලා නැති කෙනෙකුට ඒ සංඥාව එයාට ඕන කියලා ගන්නත් බෑ. එහෙනම් ඒවා වෙන්නේ හේතු ඇතුව. දැන් පටිච්චසම්පාද ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත් එක්ක මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන හඳුනා ගැනීම පංච උපාදානස්කන්ධය හඳුනා ගැනීමත් එක්ක මේකට හේතු වෙන පටිච්චසමුපාදය කියන්නේ හේතු ඇතුව සකස් වෙන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් අපි තුල තියෙනවා නම් ඒක Taman තුලින් අත්දකින්න ඉස්සෙල්ලා මේක ඇතුලෙන් සිද්ධ වෙන දේ තේරුම් ගන්න මේක ඇතුලෙන් මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න ඒක තේරෙනකොට මේ මම කියලා ගන්න මගේ කියලා ගන්න මේ දැඩි හැඟීමට මොකද වෙන්නේ ටික ටික ටික ටික ටික ටික දිය වෙනවා මාවවත් අන්තිම තීරණය මාවවත් මට අයිති නැතිකොට අන් අය අන් අයටද අයිති නැතිකොට කුමක් සිද්ධ වේද හරිද තවත් එහා ගියාම මාවවත් මට අයිති කොට නැතිකොට කියන වචනේ නැති වෙන ඇයි මාවවත් මට කියලා හැඟීමක්වත් එන්න මමෙක් නැති <laughs> මාවවත් කියලා කතා කරන්න දෙයක් නැත්තම් හරිද මේක මේ මේ ටික කියන්න බෑ මේ ටික කිව්ව ගම හිතන්නේ මේක ගැන යම් අනුමාන ඥානයක්වත් ඇති කරගන්න බැරිය හිතන්නේ අන්න හාමුදුරන්ට පිස්සු හැදුනා අන්න මම නෑ කිව්වා අන්න අන්න ඔය කතා කරන මම නෑ කිව්වා පුද්ගලයා නෑ කිව්වා සත්‍ය නෑ කිව්වා කියලා තමයි හිතන්නේ ඒ මොකද ඒ බාහිරින් ඉඳන් මේක තේරුම් ගන්න බෑ නේද ඒක ඒක තේරුම් මම මේ සියලු දේ අවබෝධ කරගත්තා කියලා නේ අනුමාන ඥානයක් අපිට ඇති කරගන්න පුළුවන් මේ ධර්මයත් එක්ක ඉස්සරහට යන්නේ වැරදි අවබෝධ ඇති කරගන්න එපා එහෙම කරන වෙයි ඒ ඒක ධර්මයේ තුල ගවේෂණය කිරීමේ මම නෑ කියන තැන මම කියලා කෙනෙක් මේ මේ ඉන්න මම නෑ කියන එක නෙවෙයි මෙතන මම කියලා ගත හැකි දෙයක් නැති බව පැහැදිලිව ගන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගැනීමත් මේක ඇතුලේ තේරුම් ගන්නකොට අර පැත්ත නිකම්ම දියවලා යනවා. දියවලා යෑම කියන්නේ දරුවා අයින් කරනවා කියන එකක්වත් එයාට තියෙන මෛත්‍රියයි වර්ධනය වෙන්නේ. එතනින් එහාට අවබෝධයෙන් තමයි සැලකීම් කරන්නේ. අල්ලා ගැනීම නෑ. ඒ අල්ලා ගැනීමක් නැති නිසා ඉතා පහසු ජීවිතයක් Tamanට ලැබෙනවා. හැබැයි එහා පැත්තේ කිසිම වෙනසක් තේරෙන්නේ නෑ. ඒක මම අවධානයෙන් කියන්න ඕනේ. බය වෙන්න එපා විදර්ශනාවට. අපේ තියෙන මේ අපේ ජීවිතය මාත්‍රයක්වත් විකෘති වෙන්නේ නැහැ. පිස්සු වගේ ජීවත් වෙන්න වෙන්නේ නැහැ. අහක බලාගෙන ජීවත් වෙන්න වෙන්නේ නැහැ. මූණෙල්ලගෙන ජීවත් වෙන්න වෙන්නේ නැහැ. අමුතු මිනිහෙක් වෙන්නේ නැහැ. ඉතහාම සාමාන්‍ය මිනිහෙක් බවට පත් වෙන්නේ. ඒව නැති හින්දා තමයි මේ අමුතු වෙලා තියෙන්නේ. විකාර කෝලන් නාඩගම් වගේ හිටින්න වෙලා තියෙන්නේ. අර විදර්ශනාව නැති හින්දා. ඒකද බය නැතුව කරන්න තමන්ගේ පැත්තෙන් පංච උපාදානස්කන්ධයේ අනාත්ම ස්වභාවය තේරුම් ගන්න බලන්න. එතකොට අනිවාර්යයෙන්ම සියලු බැඳීම් වලින් අයින් වෙලා උපේක්ෂා සහගතව සෝවාන් ඵලයටපත් නොවුනත් උපේක්ෂා සහගත ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමයි සෝනන්ස. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අපට ලැබී ඇති කාලය එලෙසින් නිමවටපත් වෙනවා.